ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ වෙනකොට අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩේ පිළිබඳව සෑයින හඳුනා දීමක් හැම පැත්තෙම සිද්ධ වුණයි කියලා මම හිතනවා ඒ නිසා අපට සීල භාවනා වැඩ පිළිවෙලේ භාවනාවට අදාළ වැඩ කොටස මෙතනින් පටන් ගන්න පුළුවන් කියලා මම කල්පනා කරනවා අපේ නායක ශාංශත් මතක් කළ විදිහට අපිට මේ ලැබිච්ච මේ පිරිසිදු පිරිච්ච වටිනා අවස්ථාවේ උපරිමයෙන් අපේ අවධානය යොමු කළ යුත්තේ අප්‍රමාදයේ කියන මූල සංකල්පය කියලා මම ඉස්සලාම හඳුන්වා දෙන්න කැමතියි. ඉතින් මේක මේ වගේ පිරිසකට මේ අදහස මොකක්ද කියන එක විස්තර වශයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය මූලධර්ම හැඟීමක් කාටත් තියෙනවා මේ අප්‍රමාදය අනිත් පැත්ත තමයි ප්‍රමාදී. අපි මේ උත්සාහ කරන්න හදන්නේ අප්‍රමාදයේ දිහාවට නැමිච්ච පරිසරයකට ඇවිල්ලා අප්‍රමාදී පිරිසක් බවටපත් වෙලා ඒ අප්‍රමාදී වැඩපිළිවෙල අපේ ශක්ති ප්‍රමාණයට ක්‍රියාත්මක කරන්නයි ඒක සඳහා ප්‍රමාද පක්ෂය අමතක කරන්නයි. ඉතින් ඒක කටයුතු කරගෙන යනකොට අපේ දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය අවබෝධයක් අත්‍යවශ්‍යයි. ඒක සඳහා පිරිස වශයෙන් හුඟක් සතුටු වෙනවා මේ ශාලාව පිරෙන්න සෙනගින් එක පිරිසි ගතියක් තියෙනවා. ඒ වාගේම මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ භාවනා වැඩ පිළිවෙල කරන වෙලාවේදී එකිනෙකා අතර කතා කිරීමේ මේ වටිනා චින සම්පත්තිය නැති කරගන්න එපා. සෙනගින් එක හොඳයි. නමුත් ඒ ඉන්න සෙනග ඉන්න නිසා මේ සමාජශීලී අවස්ථාවක් කරගන්න යන්න එපා. වෙනවා ඒක කොහොමඩක්වත් වෙනවා නමුත් හුඟක් වෙලාවට ඊටාත්ම දුර්ලභ මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න හදන අහිංසකව කටයුතු කරන නැත්තන්ට බාධා වෙනවා ඒ කතා කිරීම නිසා. නිසා පුළුවන් තරම් පිළිසෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ කතා කිරීමේ වැඩ පිළිවෙල පිළිබඳව සෑම කෙනෙක්ම කටයුතු කරයි කියලා. ඒ වගේම වීඩියෝ ගත කිරී කරන්නේ නැත්නම් මම බොහොම කැමතියි. පටිගත කරාට ප්‍රශ්නයක් නැත්තේ නෑ බන. වීඩියෝ ගත කරන්න ගත්තාම මේක රංගපෑමකට යන්න වෙනවා. ඒකත් ඕනේ නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ පුළුවන් තරම් පෞද්ගලිකව කටයුතු කරන්නයි මම ඒක නිසා මේ සංවිධානය කරපු යත්තන්න බරක් වෙයිද මන්ද මේ කාරණා දෙක මම මුලින්ම මතක් කරගන්නවා. ඊට පස්සේ මම වාක් සතුට ප්‍රකාශ කරනවා මයිස්ලාම තමයි මේ ස්ථානට වැඩියේ. ඇත්තටම ගොඩක් කාලයක් ආරාධනා තිබුණා. නමුත් ගොඩාක් පැති වලින් පිරිච්ච ගතියක් නම් පේන්නේ තියෙනවා. ඉතින් ඒක පිළිබඳව මම බොහොම සතුටු වෙනවා. ඒ නිසා ගොඩක් සෙනගේ හිටියට හොඳට පහසුකම් තියෙනවා. උගාවක් කල්පනා කරලා වැඩ කර බව පේන්න තියෙනවා. නිසද්ද භාවයේ තියෙනවා. පිරිසුදුකම තියෙනවා. අපිට මේකට තව මේ අප්‍රමාදේ ටිකක් ලං කරගත්තොත් ඉතින් අපි මේ ආරම්භ කරන වැඩේ බොහෝම දුරදි යන්න පුළුවන්. ඒ වගේම <clears throat> බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස ආදර්ශයක් පරම පූර්ව ආදර්ශයක් පිටන්ද පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ සඳහා ඉතින් අපි සෑම කෙනෙක්ම ඉෂදී පැහැදී කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ අප්‍රමාද ධර්මය ක්‍රියාත්මක කරන හදන වෙලාවේදී මුලින්ම මම කැමති කාලසටහනට හිත යොමු කරවන්න අපි කාලය යොදාගෙන තියෙන උදේ 8:00 ඉඳලා 11:00 වෙනකන් උදේ වරුවේ සැසිවාරයේට ඉතින් ඒක මේ වෙනකොට අපි විනාඩි 45ක පමණ කාලයක් හඳුනා දීමේ වැඩ සඳහා අරගෙන තිනවා. අපිට තව 11ම ආර් දැන්න මේ කාලයි නම් 10 10 කාලේ 11 කාලේ 11ම ආර් වෙනකන් තියෙනවා. ඒකෙදි මම බලාපොරොත්තු වෙනවා මුල් විනාඩි 30ක පමණ කාලයක් අරගෙන අපි මේ කරන්න බලාපොරොත්තු වෙන භාවනාව පිළිබඳව මීට කලින් සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් පැත්තෙන් හිතලා මූලික උපදෙස් ටිකක් ලබා දෙන්න. ඊගාවට පැයක පමණ කාලයක් නැත්නම් පැයකට අඩු කාලයක් නැන්ද 45ක් විතර අපි සක්මන් භාවනාවකට යෙදෙනවා. උදේවරුේ ගිලම්පසක් එහෙම ගන්න අවශ්‍ය නැහැ කැරගෙන අපි 10 මාර ඉඳලා 11 මාර වෙනකන් මෙතන වාඩි වෙලා පැයක භාවනාවක් කිරීම තමයි උදේවරුේ සතිವಾರයේ සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ 11 මාර 12 මාර අතර කාලය සිල්ලත්තන්ගේ සහ සංඝයා වහන්සේලාගේ දාන කටයුතු කරනවා. අපේ සේනාසනේ වැඩ සිටින අපේ ස්වාමීන් වහන්සේ අපිට පොරොන්දුනා ඒ 11යි කාල 11 11 11 අතරමැද ස්වාමීන් වහන්සේ බුද්ධ පූජා තැබීමේ කටයුත්ත මේ වැඩ පිළිවෙන් ස්වාධීනව කෙරෙනවා කියන. ඒ නිසා සිල්ලත්තන්ට 11 මාර වෙනකම්ම කාලය ගන්න පුළුවන්. 11 මාර 12ත් අතර කාලේ අපි දානි ගැනීමටත් 12 12 මාර කාලය ඇතුළත පෞද්ගලික වැඩ සඳහා සක්මන් කිරීම සඳහා ගන්නවා. ඒකට මෙතන 12යි 1යි අතර ධර්ම දේශනාවක් සඳහන් කරලා තියෙනවා. ඒ ධර්ම දේශනාව සාමාන්‍යයෙන් මේ මගේ ඒක දුර්ලභමක් තමයි පැයකට ඉවර කරන්න බෑ. ඒක සමාජලාට පැයක් එකයි කාලක් එකමාරක් විතර යනවා. නමුත් ඊට පස්සේ සඳහන් කරලා තියෙන 1යි 30 3යි කාලේ භාවනාව සහ ධර්ම සාකච්ඡා සඳහා ඒක නිසා 12යි <clears throat> දෙක වෙනකන් අපි හිතමු ධර්ම දේශනාව සහ සාකච්ඡාව සඳහා ගත කරනවා කියලා. ඊට පස්සේ 2.33යි අතර දෙක තුනයි යොදා ගන්න වෙන්නේ සක්මන් භාවනාවටයි පරියංක භාවනාවටයි. 3.30ට තේ විවේකයක් 3.30 4.30 නැවතත් පාවිච්චි කරන්න පුළුවන් 4යි බුද්ධ පූජාවේ සිල් පවාරණය කරනවා. ඒ කියන්නේ 3යි 4යි 4 කාලයත් සක්මන් පරියන්ක සඳහා යොදා ගන්න පුළුවන්. අය අද දවසේ අවසානයේට යොදලා තියෙන 7 ඉඳලා 8යි දක්වා ධර්ම දේශනාවක් පවත්වනවා කියලා. ඒ නිසා උදේ වරුවේ කාලය සඳහා තියෙන්නේ මෙතන ඉඳලා කෙටි භාවනාව නැත්නම් මේ අප්‍රමාදේ ක්‍රියාවත් කිරීම සම්බන්ධව උපදේශ ටිකක් දෙන්නයි. ඉතින් මම හුඟක් දන්නවා මෙතනින් හුඟ දෙනෙක් ඊට අදාළ බණ කතා අහලා තියෙනවා සමහරට තමනුත් භාවනා කරලා තියෙනවා. නැත්නම් පිරිසක් එක්ක බහලයක්කට එකතු වුණාට පස්සේ සියල්ලටම පොදු දර්ශීය ආදර්ශීය ක්‍රමයක් විදිහට මම ඉල්ලා හිටිනවා අවධානය අපි ප්‍රධාන වශයෙන් ආනාපාන සති භාවනාවට යොදන නැත්නම් සතිපට්ඨාන භාවනාවට යොදන සම්මුතියට එළඹෙමු කියලා. සතිපට්ඨාන භාවනා මුල් කොටසම කියවනකොට උනත් තේරෙනවා ඇත්තම කියන කායගත සති කොටසෙම උනත් තේරෙනවා සරුවචනාංශේ ඉදිරිපත් කරන න්‍යාය හැටියට නැත්නම් සරුවත්න දේශන විලාසයේ හැටියට අපේ ජීවිතේ කිසිම තැනක් නැහැ මේ භාවනාවෙන් පොඟව ගන්න බැරි අප්‍රමාදය ලං කර ගන්න බැරි මේ අප්‍රමාදයේ කියන වචනේ තා ටිකක් විස්තර කිරීම සඳහා මම සමාන වචනයක් විදිහට සතිය කියන වචනේත් එකතු කරනවා. සතිය සමානයි අප්‍රමාදයේ කියන මූල ධර්මයේ මත තමයි අපි ඉදිරියට යන්නේ. සතියට විරුද්ධ වචනේ අසතිය, අප්‍රමාදයට විරුද්ධ වචනේ ප්‍රමාදේ. ඒකෙන් හුඟක් ගැමි ව්‍යවහාරට ගිහිලා තියෙන මේ ප්‍රමාදය සහ අප්‍රමාදය කියන එකේ සමාජික වටිනාකම ඒ මතින් අපි කතා කරාට සතියත් ඊට සමාන වචනයක්. ඉතින් මේ සතිය තාවුරු කර ගැනීම ස්ථාවර කර ගැනීමයි සතිපට්ඨානය කියන වචනෙන් අදහස් වෙන්නේ ඒකෙත් සති ස්ථාන කියලා ගත්තොත් සතිය ස්ථානගත කිරීමයි සඳහන් වෙන්නේ නමුත් මේ අතරමැද යොදලා තියෙන ප කියන උපසර්ග පදය සති ප ස්ථාන කියන එක පයන්න තේරවාදී විශේෂයෙන්ම අවධාරණාර්ථයෙන් සඳහන් කරලා තියෙනවා ප්‍රකර්ශ ලෙස ප්‍රකට ලෙස පැවැත්වීම ස්ථාවර ලෙස පැවැත්වීම ඒක තමයි මේ සතිපට්ඨාන භාවනාවේදී වැඩිම අවධානය කරන්නේ. ඉතින් අපි මේ ප්‍රකාශ ලෙස පවස්තන්නේ ඉස්සර වෙලා හැඳින්වීමක් ඇති කර ගන්න ඕනේ. මොකද්ද මේ සතිය කියන්නේ? මොකද්ද මේ අප්‍රමාදය කියන්නේ කියලා. ඉතින් අප දැනට ලෝකේ පවතින ඉදිරිපත් කරන ක්‍රම හැටියට මේ අප්‍රමාදය ජීවිතයකට සම්බන්ධ කර ගැනීමේදී අපි කියනවා නම් විශේෂයෙන්ම කාර්ය බහුල ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් වගකීම් සහිත අමුදරුවන් රකින්න, ගෙවල් දොරවල් රකින්න, ගෙදර දොරේ කටයුතු කරන, ගොවිතැන් ව්‍යාපාර කරන කෙනෙකුට ජීවිතයකට මේ අප්‍රමාදේ අංකර ගැනීමේදී ක්‍රමවේද තුනක් දැනට අපිට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට දියුණු කරලා තිනවා අපි මේ වෙනකොට සාසනේ එකක් තමයි ඊ타මත්ම උත්සන්න වාසන්නව සතිය සඳහා සම්පූර්ණ කාලය ගත කරන අපි මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී කරන පරියංක භාවනාව. ඒක තමයි සාමාන්‍යයෙන් බෞද්ධයාට භාවනාව කියනට ඇඳෙන චිත්‍ර රූපේ. භාවනා පරියංකය නැත්නම් පරියංක භාවනාව ඉඳගෙන කරන භාවනාව. නමුත් ඒක මේ ගෘහ ජීවිත ගත කර නැත්තන්ට ලබා ගැනීම බොහොම දුෂ්කරයි එකක් කාලේ අනිත් එකට ඊට සුදුසු ඒ විවේක පරිසරය. කෙසේ නමුත් ඒකෙදි කිව යුත්තක් තියෙනවා. ඒ පරියංක භාවනාවෙන් තමයි වඩාත්ම සමීපස්තව මේ පහසුවෙන්ම සතිය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අප්‍රමාදය මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඊ ගාවට තියෙන එකක් තමයි සක්මන් භාවනාව. සක්මන් භාවනාව කියලා කියන්නේ එක තැනකම කය තැම්පත් කරලා ඉඳුරන් සම්පූර්ණයෙන් වසා දමල කරන වැඩක් නෙවෙයි යම් ප්‍රමාණයකට ක්‍රියාවත් කරනවා කය ඒ වගේම අනිකුත් ඉදවන්ටත් සාමාන්‍ය ඊට ප්‍රස්තාවක් දෙනවා නමුත් ප්‍රයෝජනයක් පිණිස යන ගමනක් නෙවෙයි එතන එතනම භාවනාව පිණිසම නැත්නම් භාවනා ප්‍රයෝජනෙ පිණිසමයි එදිනදා ජීවිත අපි ගමන් ගන්න විවිධ ප්‍රයෝජන ඉෂ්ට කරගන්න මේ සක්මනේදී එහෙම එකක් නැහැ සක්මනේ එකම පතේ මළුවේ එහාට මෙහාට සක්මන් කරනවා මෙන්න මේක සාමාන්‍යයෙන් අර ආධුනිකයට හැඩ ගැහෙන කෙනාට විශේෂයෙන්ම පොඩි දරුවන්ට භාවනා උගන්වනවා නම් ඒ වගේම ලෙඩක් සනීප වේගනින සුව වේගනින කෙනෙකුට භාවනා උගන්වනවා නම් බොහොම පහසු වෙනවා. ඒ වගේම බොහෝ ප්‍රයෝජන ඇති කරනවා. භාවනා කියලා කියන්නේ ආධ්‍යාත්මය සඳහා විතරක් නෙවෙයි ශරීර සෞඛ්‍යය සඳහා ඒ වගේම එකකින් එකකට ගලපන වෙලා ඊටාම කාර්යබහුල ජීවිතයකින් ඊටාම tempat තැනකට යන්න ඉස්සලා සක්මන හොඳයි. ඊටාම tempat තැනක ඉඳලා ඊටාම කාර්යබහුල ජීවිතයට යන්න ඉස්සලා සක්මන හොඳයි. අනේ සක්මන පිළිබඳව අද උදේ අපේ ස්වාමීන් වහන්සේ පෙන්නවා මේ සක්මනක් හදලා තියෙනවා මං එනකොට. ඒක නිසා මට හිතුනේ නිකන් ඒක පුදුමාකාර වේවීමක් සූදානම් වීමක් මෙතන තියෙනවා වගේ. ඒ වගේම තෑහෙන ඉඩ කාඩු ප්‍රදේශ තියෙනවා මලු සක්මන් මලු තන පිටි ඉඩ තියෙනවා මේකේ. අනේ ඒක ලොකුම ලොකු දුර ගමනකට පෙරමගක් කියලා මම අනන් දකින. මේක තමයි මැදපත් මැදහත් ක්‍රමය මේ සක් මේ පරියාමේ ප්‍රමාදය සතිය පිටීමේ ඊගාව එක තමයි මේ එදිනදා කටයුතු වලදී අපි ගත්තොත් දැන් මෙතන වාඩි වෙලා 11 මාරෙන් පස්සේ 12 මාර වෙනකන් අපි දාන ගැනීමලි වැසිකිලි කැසිකිලි මුණත පය හොද ගන්න දේවල් එනකොට මෙහි තියෙන කටයුතු කරනකොට හැම වෙලාවෙදීම පුළුවන් තරම් මේ පරියංකයකදී ගන්නා වගේ ඉඳගෙන කරනකොට වගේ නැතත් යම් ප්‍රමාණයකට පුරාපැතිරිච්ච සතියක් අප්‍රමාදී ගතියක් ඇති කර ගන්නකොට තමයි සිල්වතෙක් බව යෝගාවචරයක් බව පූජනීය ස්ථානයක ඉන්නා තැන ඉන්න බව සරුවචනාංශයේ සිවුර හේවණැල්ලේ ඉන්නා වගේ තේරෙන පටන් ගන්නවා. ඔන්නේ තුන් ආකාරයෙන් සතිය පැවැත්වීම සම්බන්ධවයි මම මේ විනාඩි ස්වල්පේ ගන්න බලාපොරොත්තු වෙන්නේ. සම්ප්‍රදාන කූලව මම කැමති ඉස්සල්ලාම මේ පරියංක භාවනාව වාඩි වෙලා කරන භාවනාව ගැන මතක් කරගන්න. සර්වඥාන්සේ විතර මේ හිත නන්නත්තර වෙච්චාම නොසණ්ඩාල වෙච්චාම අසත්‍යමත් වෙච්චාම ඒකේ තියෙන නපුර දන්න තවත් සාස්ත්‍රුණ වාචනමක් නැහැ. ඒ වගේම තමයි ඒක කීකරු කරගත්තාම ඒකාත්මීය කරගත්තාම ලබන්න පුළුවන් සැප පිළිබඳව දන්න තවත් සාස්ත්‍රුණ වාචනමක් නැත්තේ. අන්නේ පරාසය සම්පූර්ණ හිතින් ස්පර්ශ කර නිසාම මාගේ කෞතුම සරුවඥන් වහන්සේ සරුවඥයි. මේ දේ දැනගෙන කරන්න. අන්න ඒදී උන්වහන්සේ දන්නවා මේ කීකරු කරන වැඩපිළිවෙලේදී අපිට ස්ථාන හයක් කීකරු කරන්න වෙනවා. ඇහැ, කන, නාසය, දිව, කය, මන. අපි කියන්නේ පුද්ගලයෙක් කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය හයක්, ආයතන හයක්. මේ හය ඊ타ත්ම සක්‍රියව පවත්තන්ඩ එහෙම නැත්නම් මේ හය අයාලේ යන්න, මේ හය නානත්ත් සංජී වෙන්න නැත්තම් නාන්නත්තර වෙන්න තමයි අපේ සංසාරේ පුරාම අපි මේ ජීවිතේ රස විඳින්නේ. දැන් අප්‍රමාද වෙනවයි කියලා කියන්නේ අන්න ඒ ඉඳුරන් වල යම් යම් හික්මීමක් ඇති කරගන්න. මෙන්න මේකෙදී සරුවචනාංශයේ පෙළගස්සලා පෙන්නනවා ඉක්මවන්ට අමාරු අන්තිමම අමාරු දේ තමයි ඇහැ. වෙන විදිහකට කියනවා නම් ජීවිතේට වැඩියෙන්ම කෙලෙස් උපදින තැන තමයි ඇහැ. ඒක නිසා අපි පුදුම විදියට ඇහැට ආදරය කරනවා. ඇහැ වාගේ කියලා කියන ඕනම වටිනා දෙයකට. ඒක තමයි වැඩියෙන්ම දවස පුරා අපිට කෙලස් උපදින මාර්ගේ පාඩපත් වෙන. අමාරුම භාවනාවට ලක් කරගන්න අමාරු දෙය. නැත්තම් මෙනෙහි කරනකොට දැකීම මෙනෙහි කරන එක ඉතාම අමාරුයි. ඊගාට කන, ඊගාට නාසය, ඊගාට දිව, අලේසිම ගොරෝසුම දේ විදියට ਸਰවඥාන් ඉදිරිපත් කරන්නේ කය. මේ තමයි මේ පේන ඉන්ද්‍රිය ටික. ඒ පස්සේ තමයි මනින්ද්‍රිය කියන මේ හිත කියලා අපේ අඳුනන ධර්මතාවයේ නාම ඉන්ද්‍රිය ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ ඇහැ කන දිවනාසය කය කියන එකෙන් කය තමයි සරුවචනාංශය දැක්කේ නුකුණු කෙනාට ආධුනිකයට ලේසියෙන්ම කීකරු කරන්නේ. ඉතින් මේ කයට අවධානය ගන්න නම් ඊතුරු ඉන්ද්‍රිය ධර්ම ටික తాවකාලිකව වසා දමන්න වෙනවා. ඒ නිසා අපි පරියංග භාවනාවේ විශේෂයෙන් ඇස් දෙක වසා ගැනීමක් මේ ථේරවාද සම්ප්‍රදායේ පවතින. එහෙම නැත්නම් සමාජ මහායාන නිකායේ තියෙන ඇස් දෙක අරගෙන කරන භාවනාව ඒකදී කරන්නේ සුදු පිටියක් හෝ Taman ඉස්සරහ තියෙන මේ ඒකාකාර වූ කාපට් එකට හිතියෝ දාගෙන ඇහැට විචිත්‍රත්වය වෙන්න නැතුව හැරියත් ඒකාකාරීත්වයේ තියෙනවා. නමුත් තේරවාදී සම්පූර්ණයෙන්ම ඒ පොතේ සඳහන් නැති වුණාට ඒක සම්මුතියක්. ඇස් දෙක වසා ගන්නවා. එතකොට తాවකාලිකව ඇහි ගනුදෙනු නතර වෙනවා. ඊගාවට අපි ගෝක් වේදම් කළ බොහොම දුර ගිහිල්ලා මේ නිස්සද්ද තනක් හොයනවා. විවේක පරිසරයක්. ඉතින් එතෙන්ද ගිහිල්ලා කතා කරන එක තමයි මම අර මුලින්ම වහලා දැම්මේ. එච්චර අමාරු හොයාගත්ත බලකන්න බැරි සද්ද වලට එන්න ඇරියත් මේ අපි විහිං ඒක අවුල් කරගත්තොත් ඒකට ඉතින් වෙන කාටවත් දොස් කියන්න බෑ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපිට ඉන්ද්‍රයන්ගෙන් කන කියන එක වහන්න පුළුවන් ශක්තියක් නැහැ ඒක අනිවාර්යයෙන්ම ඇරිලා තියෙන එකක් ඒ නිසා අපිට ඕන කරලා තියෙනවා විවේක මේ පරිසරයක් ඉතින් ඒකයි අපි මේ වගේ තැන් වලට මේ තම තමන්ගේ දූ දරුවන්ටවත් හදලා දෙන්නේ නැති විදිහට ඉතාමත්ම සුවිසල්ව පිරිසිදුව විවේකී තැන්වල මේ භාවනා මධ්‍යස්ථාන ආරණ්‍ය සීනාසන මේ පූජනීය ස්ථාන හදාගන්නේ ඒක සඳහා. ඉතින් එහෙම තැනකට ආවට පස්සේ අපි ඒකට ගරු කරන්නේ. ඒකට නාසය පුළුවන් තරම් ගඳ සුවඳ දෙකෙන් කලවම් නැති පිරිසිදු වාතයේ තියෙන තැනකට යන්න ඕනේ. ඒ වගේම මුඛය වචිද්්වාරය දෙකකට පාවිච්චි කරන ආහාර ගැනීමට සහ කතා කිරීමට ඒකත් ඒ භාවනා පදයෙන් කියන වෙලාවදී අපි වසහත බීමකට යනවා. ඒක නිසා සරුවචනාංශේ අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිචීදති පල්ලංකං කුජුං කායම් පනිදාය ආදී වශයෙන් ඒ ආනාපාන සති භාවනාවට ඉතල හැම අවස්ථාවකදීම ත්‍රිපිටකයේ මෙන්න මේ පරිසර සාධක විස්තර කරලා තියෙනවා. ඉතින් මේ පරිසර සාධක අගය කිරීම සත්පුරුෂ වැඩක්. ඒ වගේම අනුන්ගේ පරිසර සාධකේ රැකදීමත් සත්පුරුෂ වැඩක්. ආන්නේ ඒක තමයි පරියංකේදී තියෙන සුවිශේෂත්වය. මේ කියනවා හරියට මොළේ ඔපරේෂන් එකක් කරන්න ඉස්සෙල්ලා හොඳ තියටර් එකට අරනවිලි වෙලා ඒ තියටර් එක සම්පූර්ණ විෂ බීජ හරණය කරලා තාම සුළු පිළිසකට විතරක් යන්න ඉඩ තියලා අපි ඒ සූක්ෂම වූ ශල්‍ය කර්ම කරනවා. ඒක තමයි මනසේ වැඩ පිළිවෙලට ගියාම අපි ඒ ඔක්කොම පරිසර සාධක තිබුණ නැත්නම් කවදාකවත් හොඳ නෑ මනසට විවෘත වෙන්නේ. විවෘත වුණොත් හරියට කුස්සියක මොළේ ඔපරේෂන් එකක් කරා වගේ සම්පූර්ණ තිබුණට වැඩිය අවුල් වෙනවා. ඒක නිසා මේ පරිසර සාධක වලට අමතරව පැහැදිලි සීලයක හික්මීමක මහත්ම ගතියක සදාචාරයක හීලා ගතියක අපි පිටන්න. ආන්නේ ටික දැන් ලබාගෙන තියෙන නිසායි අපිට මේ වචන සුවල්ප ඉදිරිපත් කරගන්න පුළුවන් වෙන්නේ එකඟ කරවගන්නයි මේ හදන්නේ. අපි ඇත්ත එක වසාලමු. අපි සද්ද නැති තැනකට යමු නැත්තම් සද්ද නොකර ඉමු. නාසය, දිව, කය, කට ඒවා අක්‍රිය කරලා වාඩි වෙනවා. ඒ වාඩි වෙන්නේ ඉස්සලා අපි දැන් බුද්ධ පූජාව තියලා ਸਰුවචනාංශයට වන්දනා කරලා අපි ආගමික පරිසරයක් හිතේ හදාගත්තා. අපි මේකට කියනවා බුද්ධානුස්සතිය කියලා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු වීම සඳහා යම් තැනකට ගියාද යම් ආකාරයෙන් ඉඳගත්තද ඒ සේරම අපි අනුගමනය කරනවා. උන්වහන්සේ බෝධිපල්ලයන්කේ පරියන්කේ වාඩි වෙච්ච තාලට වාඩි වෙනවා. බොමැඩ, චෛත්‍ය, වැලිමලු සකස් කරනවා. සකස් කරලා වාඩි වෙනකොට ඊගාවට අපි මෛත්‍රියට හිතියව ගන්නවා. මෛත්‍රිය කියලා කියන්නේ මේ කය යාලු කරගන්න මේ කයත් අනුව යන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට බැරි වෙනවා මේ ඇහ කන දිව නාසය කයකින් දේවල් වසාගෙන ඉන්න. මොකද කයට සැක හිතෙනවා. බය හිතෙනවා. මෙයා දඟලනවා. මෙයා නලියනවා, හැප ඉල්ලනවා. ඒක නිසා වාඩි වෙනකොට හොඳම පහසු ආසනයකට ගන්නයි කියන්නේ. හොඳම පහසු ආසනයේ අන්තිමම පහසු ආසනය තමයි පద్මාසනය. ඒක හැබැයි ලේසි නෑ. ඒ පద్මාසනේ වාඩි වුණාම මොන තරම් ඝනසර පොළොක වාඩි වුණත් කිසියම් ශරීරයේ ඇටයක් බිම වදින්නේ සම්පූර්ණ මස්තර පිළ අඩියට කුෂන් එක වාඩි වුණා වගේ තමයි දැනෙන්නේ. නමුත් ඒක ලේසි නෑ පුරුදු කරගන්න එක. නමුත් සාමාන්‍ය සුඛාසනේ වීරාසනේ වගේ අපි මේ පිළිමයක් දිහා බලපුවාම දකින්න දේ ගත්තාම ප්‍රධානම ලකුණ තමයි ඒ හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට යන්න පුළුවන් සම්පූර්ණ ත්‍රිකෝණයක් පොළොව වැතිරගෙන හිටින්න ඕනේ. ඒ ත්‍රිකෝණේ හිටිනවනම් කිසිම තැනකට මේ ශරීරය පැද්දෙන්නේ නැහැ. පැද්දුනාට පෙරලෙන්නේ නැහැ. ලෝකයේ තියෙන පැරණිම කොට නැගිල්ල වල පෙන්ලා තියෙන්නේ ওই මිශරේ පිරමීඩය ත්‍රිකෝණාකාරයි. එහෙම නැත්නම් අපි ගත්තොත් රුවන්ලිසෑය වගේ ඒ යටපතුල ගෝහා පළල් වෙන්න පළල් වෙන්න පරියංකය එන්ද ඒ ආකෘතිය බොහෝ කල්පවතිනවා. ඒක නිසා වාඩි වෙලා හැමදාම උත්සාහ කරන්න ඕනේ මේ ලෙඩ තියෙන ඇත්තෝ කොන්දේ අමාරු වයසකත්තන්ට ඒක කරන්න අමාරුයි. කෙසේ නමුත් පුළුවන් තරම් හොඳ ත්‍රිකෝණයක් පොළොව බදාගෙන ඉඳ ගන්න විදිහට මේ උකුල්ලට හොඳට පළල් වෙන්න වාඩි වෙලා හරි පරිදි ගහින්න හොඳට මේ සැපක් තියනවාද කියලා දැනෙන්න. ඒක ලැත් එක වහගත්තට පස්සේ ආ හොඳයි සැපයි කියලා ඒක අනිවාර්යයි. ඒක තමයි මෛත්‍රිය කියලා කියන්නේ අහං අවේරෝ හෝමි මම වෛර නැත්තේක් වෙම්මා. ලැබුණා වූ ජීවිතයේ සුවසේ පරිහරණය කරන්නෙක් වෙම්මා කියලා කයට හිත යොදන්න පුළුවන් වෙනවා. ඒ කයට හිත යොදනකොට ඒ බාහිර පරිසරයට හිත නොයා කයට ගැනීම සඳහා ඇත් එක වසා ගැනීම අවශ්‍යයි. ඒ සඳහා ආරක්ෂක මේ වාතාවරණයක් ඕන. මානසිකත්වයක් ඕනේ. ඉතින් ඔක්කොමලා මෙතන භාවනා කරන නිසා මම භාවනා කරලා සිද්ධ වෙච්ච දැන් නිසා කාටවත් එහෙමසක් කරන්න දෙයක් නැහැ. අත් එක වසා ගත්තට පස්සේ පුදුම විදියට මේ හිත ඇතුළට නැමෙනවා. බාහිරයට යන තිනීද අඩු වෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම හිත ඇතුළට යනවා නෙවෙයි. අන්න ඒ සඳහා හිත ඇතුළට ගැනීමේ ප්‍රයත්නයක් වශයෙන් අන්නර වාඩි වෙලා ඉන්න ඉරියව්ව හිතෙන් ස්පර්ශ කරන්න කියනවා. ස්පර්ශ කරන ගමන් කාරණා දෙකක් සිහිපත් කරන්න කියනවා සක්‍රිය කරන්න මේ වැඩ පිළිවෙල ඇතුළට ගැනීම මොකද්ද ශරීරයේ ඉන්නකොට සමබරද ඒ පැත්තයි මේ පැත්තයි හැද වෙලා නැද්ද කියලා හොඳට සමබර වෙන්න ඕන අනිත් එක කිසිම මස් පිඩුවක් මාංශ පේශියක් දැඩි වෙන්න නරකයි ඒ ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට කිව්වේ විශේෂයෙන් සලකා බලන්නයි කියලා කියන හොඳට වාඩි වෙලා මේ ඇස්පිල්ලන් තද කරගන්නවා කියලා. එහෙම වුණත් ඒක ශරීරයට කරන මෛත්‍රියක් වෙන්නේ. ඒ වගේ හුඟක් කරාට බෙල්ලේ ඇද වෙන ගති තියෙනවා. අඩු ගානේ ආරම්භයේදී ඒක සමබර කරගන්නයි කියන්නේ. ආන්නේම සමබර කරපුවාම Tamanට වැටහෙන්නේ දැන් මමත් එක්ක මම. මම දැන් මෙතන. මේක තමයි ඉස්සල්ලාම අප්‍රමාද වෙන පළවෙනිම ලකුණ. එතකොට අපිට තේරෙයි කොච්චර අමාරුද කියලා මේක. මොකද අපි ජීවිතේ පුරාම පුරුදු කරලා තියෙන්නේ ඊයටයි හෙටටයි අනුන්ටයි මේ වගේ හිත නන්නත්තර වෙන්න තැන්. නමුත් ඒක අපි දැක්කෙත් නෑ, දන්නෙත් නෑ. ඒක වැටහෙන්නේ හිත එකතෙන් කරන්න හදනකොට. ආන්නේ මේකතෙන් කරගත්තොත් ඒකට තියෙන ලකුණ තමයි. එතකොට Tamanට මේ කයත් එක්ක ඉන්නේ මම දැන් මෙතන කියලා. නිකන් මිසරේ පිරමීඩයක් ඇතුළට ගිහිල්ලා දොර වැහුවට පස්සේ Taman තේරෙනවා දැන් මේ ත්‍රිකෝණාකාර එකක් ඇතුලේ Taman ඉන්නවා. ආන්නේ වගේ දෙයක් ඇතුළට හිත ගන්න පුළුවන් නම් අපිට කියකේ ආභාවනාට සුදුස්සක්. භව්‍ය පුද්ගලයෙක්. මෙහෙම ඉන්න බෑ බය නම් මෙහෙම ඉන්න බෑ කයින් තැම්පත් කරගන්න බැරි නම් මෙහෙම ඉන්න බෑ හිතවිලි ධාරාව ගලනවනම් මෙහෙම ඉන්න බෑ අනවර්ථ ශබ්ද ඇවිල්ලා කන පීරි ගන්නවනම් මේ පුද්ගලයා හෝ පරිසරය හෝ භව්‍ය නැහැ. අන්න එහෙම නැත්තම් අන්න අපිට කියා ගන්න පුළුවන් ඉස්ලාම ලකුණ හරි. ඒ පළවෙනි එකලස හරි. මොකද්ද? අතීත අනාගත වශයෙන් කාලය වශයෙන් ලෝකය අමතක කරා පරිසරයේ වශයෙන් ලෝකය අමතක කළා. Taman තුල Taman බොහොම සතුටින් ඉන්නවා. පුංචි බබෙක් ගිහිලා අම්මා අම්මා ගොඩක්ේ වාඩි වුණා වගේ. නැත්තම් හාවෙක් මුවෙක් Tamanගේ පැලැස්සට ගිහිලා මුවන් පැලැස්සේ ආවම් පැලැස්සේ ගත කරන වෙලාව වගේ ලොකු ඒ වෙලාවට තියෙන ලොකු ආරක්ෂක ගතියක් මේ පිරිච්චි ගතියක් සම්පත්‍ති කර ගතියක් වැටෙනවා. මේක නම් අත්‍යවශ්‍යයි. එන්නේ ඒක තුලින් තමයි අපිට මේ භාවනා මනසක් මානසිකාරයක් සකස් කරගන්න පුළුවන්. ආන්නේ විදිහට කයේ සැපක්, කයේ සමබර භාවයක්, මස් පිටු නිදහස් කළ භාවයක් එනකොට ඒකම ඉන්දෙයි කියලා කියන විනාඩිය දෙකක් වුණත් කමන්නේ මම දැන් මෙතන කියන භාවනාවයි. කියන්නේ කයේ බුද්ධි, කයේ ඉඳගෙන ඉන්නක බුද්ධි විඳිනවා. ඕන තරම් සකස් කරගන්න ඒ වෙලාව ඕන තරම් හරි පරි ගහන්න විනුළු විනාඩි සල්පේ ප්‍රශ්නයක් නැහැ. ආන්නේම කරලා බලන්න. එතකොට මේ කයට පුළුවන් ද එයා වෙහිම නඩත්තු වෙන්න අරින්න. අත් දෙකේ විදිහට මේ ආකාරයක තැම්පත් කරන්න ඕන. ඔක්කොම සකස් කරගන්න. සකස් කරන නඩත්තු වෙන්න ඇරියොත් මම දැන් මෙතන කියන කල්පයේ අදහස හිටියොත් එහෙම යෝජනාවක් මම කරන්න කැමතියි. සමහර විටක විනාඩියක් දෙකක් තුනක් එහෙම යනකොට තේරෙනවා මේ යටිකය ප්‍රදේශයේ සක්‍රිය සම්බන්ධයක් නැහැ උඩුකයේ තමයි මේ පණ තියෙන්නේ ප්‍රධාන ඉන්ද්‍රිය ටික ඔක්කොම තියෙන්නේ උඩුකයේ ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම වල තමයි මේ අවධානය එහෙම නැත්නම් සජීවී බව තියෙන්නේ ඒ සජීවී බව කැපී පෙනෙන දේ තමයි මේ හුස්ම ගන්නවා කොච්චර හිත තැම්පත් වුණත් හුස්ම ගැනීම 100ක් නතර වෙන්නේ ඒක නිසා මේ යටිකය හේමම උඩුකය රඳා පැවැත්වීමට පදනම සකස් කරන අතර උඩුකයේ සිදුවෙන මේ සක්‍රීය වැඩපිළිවෙල වැටහෙනවනම් පමණක් ඒක දැක ගන්න පුළුවන් නම් පමණක් අපි යටිකය අමතක කරලා අවධානය උඩුකයට ගන්න. මම නැවතත් මතක් කරනවා සම්පින්දනය කරනවා වාඩි වෙලා කයට හිත ගන්න අදහසින් අපි මුළු ලෝකෙම අමතක කරනවා. මෙතෙන්දි කරන්නේ උඩුකයට හිත ගන්න අදහසින් යටිකය අමතක කරනවා. එතකොට අපේ හිත එන්න එන්න එන්න කොටු වෙනවා, පටු වෙනවා, එක තැනකට යොමු වෙන ගතිය තියෙනවා. ඒතකොට උඩුකයේ මේ හුස්ම ගන්නා වාරයේදී හොඳට බලන ඉන්නකොට ඒ ඒ පුද්ගලයාගේ ශරීර නිර්මාණයේ හැටියට එක එකනාට ඒ හුස්ම ගන්න වැඩ පිළිවිල වඩා ප්‍රකට තැන වඩා හොඳට වැටහෙන තැන උඩුකයෙත් හැම තැනම නෙමෙයි යම් යම් තැන් වලට සීමා වෙනවා. ඒකෙදී යම් කිසි කෙනෙකුට මේ නාසිකාග්‍රය හෝ උඩුතොලේ හුස්ම හුලන් ධාරා පීරාගෙන යන හැටි පිරිමැදීගෙන යන හැටි උණුසුම් කරගෙන යන හැටි සිසිල් කරගෙන යන හැටි වැටෙනවා නම් අපි ඒකට ආනාපාන සති භාවනාව කියලා කියනවා. නමුත් එතනම වැටහිය යුතුයි කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒ හුස්ම නැත්නම් ශෝෂණ පද්ධති ඕන තැනක මේ ප්‍රකට මේ පිරිමැදීම තමයි අපි අරමුණු කරන්නේ. ඒ ප්‍රවීණ ගුරුවරු මතු කරලා දෙනවා මේ ශ්වාස මාර්ගයේ ශ්වසන මාර්ගයේ නාසිකාගේ උඩට ගිහලා එක සැරේම නැමිල්ලක් ඇවිල්ලා තමයි පහළට උලම් පාරේ යන්නේ. සමහරුන්ට අන්නේ නැමින තැන මොලේ ඇතුලේ වගේ තැනක සීසිලස උණුසුම වැටෙන්න ඉඩ තියෙනවා. තව සමහර විටක උග්‍ර ප්‍රදේශේ වැඩේ. තව කෙනෙකුට මේ පපුවේ උස්පාත් වීම වැටෙනවා. තව කෙනෙකුට උදරච්ඡදේ නැත්තම් උදරයේ පිම්බීම හැකිලින් වශයෙන් වැටෙනවා. මේ කොයි එකක්වත් තෝරන්න යන්න එපා. ඒකටම තේරෙන්න අරින්න ඕන. හිතට තේරෙන්න අරින එකයි තියෙන්නේ. අන්න එහෙම තෝරාගත්තොත් ඒකේ හිත හුඟක් වෙලා ඉන්නවා කියන එක ස්වභාවිකයි. එතකොට වෙන්නේ උඩුකයත් අමතක කරලා අන්න අර තේරිච්ච තැනත් එක්ක ඉන්න පුළුවන්කම බලන එකයි තියෙන්නේ. ඉතින් ඒකට කය විසින් කය නඩත්තු කරાવી. අපිට සැකයක් බයක් ඇති වෙන්නේ නැහැ. එහෙමම හිත තියානිනකොට මෙන්න මෙතෙන් ආපු බවට ලකුණක් හම්බ වෙනවා. හම්බ වෙන්න පුළුවන්. එහෙම විය යුතුම නෑ. මොකද්ද ලකුණ? එහෙම තැනකට කොටු කරගත්තොත්, පුංචි කරගත්තොත් දැන් ආස්වාස වාරයේ ප්‍රස්වාස වාරයෙන් වෙන් කරලා දැක ගන්න පුළුවන් තරම් සාංශුද්ධියක් එනවා. කයට හිත යොදනකොට ආස්වාස ප්‍රස්වාසය පොදු වෙයි. මුඛක් විතර. උඩුකයට යොදනකොටත් <clears throat> වෙන් වෙන්නත් පුළුවන්. නමුත් ඊට වඩා හොඳට වෙන් වෙලා පේනවා ඒ තැනට හිත යොදනකොට. අන්න එහෙමනම් පමණක් ආශ්වාස වේලාවේදී ප්‍රශ්වාසය අමතක කරන්න පුළුවන්ද කියලා බලන්න. ප්‍රශ්වාස වේලාවේදී ආශ්වාසය අමතක කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ නිසා සතිය කියලා කියන්නේ යමකට අවධානය යොමු කිරීමක් නම් ඒ යොමු කිරීම කරගෙන කරන යනකොට විශාල ප්‍රදේශයක් අමතක කිරීමෙන් තමයි අපි මේ ඒකාග්‍ර කිරීම කරන්නේ. ඉතින් මේ කියන තරම ඒකාග්‍රතාවයක් ගත්තා නම් ඒක විශාල එකලසක්. කම්බේ ඇවිදිනා වගේ වැඩක්. අන්නේම ගත්තා නම් දැන් යෝගාවචරයාට මේ බවට ලකුණු රාශියක් තියෙනවා. එතකොට ගුරුවරයෙක් හම්බෙලා ප්‍රශ්නයක් අහන වෙලාව කීයක මගේ අවධානය යොමු වෙන්නේ මට නාසිකාග්‍රේ. එහෙම නැත්නම් උඩුතොලේ. එහෙම නැත්නම් උගුරේ. එහෙම නැත්නම් උදරයේ කියලා තන ගන්න. ඒක තමයි අපි හිතට නතර වෙන්න දෙන ආසනේ. නැත්තම් කර්මස්ථාන කියලා කියන්නේ වැඩ පොළ. කර්ම කියන්නේ වැඩ, ස්ථාන කියන්නේ පොළ. වැඩ පොළ හඳුර ගන්නවා අපි. අපි කන්තෝරක ලොකු විශාල කොටනගිල කන්තෝර තියෙන කාර්යාලය තියෙන කොටනගිල ගියාම හැමදාම Taman ගිහිල්ලා වාඩි වෙන ආසනයක් තියෙනවනේ. ඉතින් අනිත් තැන් වලට අපි නොවනව නෙවෙයි. මොකද Tamanගේ ආසනය තමයි තන. පැලැස්ස. ආන්නේ කඳුර ගැනීම ගුරුවරයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. Tamanට හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රකටතාවයේ අනුව තෝරුම් ගත්තොත් තැන හරියට දන්නවා. එතකොට මේ ආස්වාස වාරේ ප්‍රස්වාස වාරේ වෙන්කොට දැනගන්නකොට හොඳට පිරිසුදුකමක් එනවනම් එකලාසයක් එනවනම් සාංශුද්ධියක් එනවනම් ආස්වාස වේලාවේදී මේක ප්‍රස්වාසය නෙමෙයි මේක ආස්වාසයමයි කියලා අස්පනා අපිට වැටහිමක් එනවා. එතකොට ඒක නතර වුණා ප්‍රස්වාසයට මාරු වුණා ප්‍රස්වාසයමයි මේ ආස්වාසය නෙමෙයි මෙන්න ආස්වාසයේ ආවේනික ලක්ෂණ මෙන්න ප්‍රස්වාසයේ ආවේනික ලක්ෂණ කියලා වැටුණත් නැතත් ඒක වැටෙනවා හුඟක් හොඳයි. නැත්තත් දෙකේ වෙනස වැටේනවා. මෙන්න මේ සඳහා කවදාකවත් ආයාසයෙන් හුස්ම ගැනීම කරන්න යන්න එපා කියන එක මම මෙතෙන්දි මතක් කරනවා. හුස්ම ස්වභාවික වෙන්න ඕන. හුස්ම ස්වභාවික වැටෙද්දී අපි පුළුවන් තරම් ආශ්වාසය එනකොට ලුණු ලෝකෙමත් අමතක කරනවා, කයත් අමතක කරනවා, උඩුකයත් අමතක කරනවා. හැපෙන තැනම ඉඳගෙන ප්‍රශ්වාසයත් අමතක කරලා ආස්වාසයත් එක්ක 100%ක් ඉන්න පුළුවන් නම් අන්න අපිට කිය හැකි ආස්වාස වෙලාදී සතිය පිහිටියයි. මුන් දැම්මයි කියන. මුනට මුන දාලා හිටියයි. ඊට පස්සේ ප්‍රසවාසය එනකොට ආශ්වාසය ගැන කල්පනා කරන්නේ නැහැ. ශබ්ද ගැන, හිතවිලි ගැන, වේදනා ගැන තැවෙන්නේ නැහැ. පව ඉස්සරහ කරපු පව කල්පනා කරන්නේ නැහැ. මත්තර කරන්න තියෙන දේවල් කල්පනා කරන්නේ නැහැ. ප්‍රසවාසය. අන්න එහෙම කෙරුවොත් ගුරුවරු දෙතරයක් තුන් සැරයක් එහෙමක මේ හමු වෙනකොට අහනවා ආශ්වාසය ප්‍රසවාසය වෙන්කොටලා අත්දකින්න පුළුවන්. ඒක ටිකක් බරපතල ප්‍රශ්නයක්. අන්න එතෙන්ට යනවා නම් Tamanට 100%ක්ම ලකුණු ලැබෙනවා. ඊට පස්සේ භාවනා කියන එක හරිය ලේසි. මෙන්න මේ ගත්ත එකලස කඩා ගන්න නැතු ඉන්න එකටයි භාවනා කියන්නේ. කඩා ගන්න නැතුව දිගට දිගට ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයේ යන තාක් සතිය වැඩෙනවා යන තාක් සමාධිය වැඩෙනවා ඉතින් මේක කැඩෙනවා මම කිව්වේ හොඳම හැටි කැඩෙන්න ඉඩ තියෙනවා ඔක කැඩෙනවා නම් හොඳට සැලකිලිම් බලන්න මගේ චරිතය හැටියට මගේ ස්වභාව හැටියට මේ වැඩ පිළිවෙලට වැඩියෙන්ම බාධා වෙන්නේ හිතවිලි වලින්ද ශබ්ද වලින්ද වේදනාව වලින්ද එහෙම නැත්නම් නිදිමත ගතියෙන්ද කියලා හරියට ඒ තමන්ට බාධා කරන ධර්මය කොටු කරගන්න පුළුවන් වැඩියෙන්ම බාධා කරන දේ ලං කර අල්ලා ගන්න පුළුවන් නම් ඒක ලොකුම ලාභයක් තමයි භාවනාවේ. එනිසා ඒ බාධකයත් එක්ක හැපෙන්න යන්න එපා. බාධකයට ප්‍රතික්‍රියා කරන්න එපා. ඒ බාධකේ ආවත් නැවතත් ආනාපානසල ආයෙ බලනවා. මේක නිකන් බයිසිකල් එකක රෝදක පකල් අරිනකොට ඒ වචෙන් මේ කාන්තාපක්ෂ දෙච්චර ගැලපෙන නිදර්ශන නොවෙන්න පුළුවන්. ඒ කරන්නේ ඒ එක තැන බකල් අරලා ආයෙ රවුමක් දෙකක් කරකවනවා. කරකවලි වල හරියට ඇඟිල්ල තියලා බලනවා කොතනද ඇද වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් බකල් යනවා. ආයෙ අදාන. ඔහොමම කරලා හරියට මේ රෝදේ ඇදෙන් තමයි බකල් අල්ලන්නේ. ඒ වගේ තමයි අපි භවනා කරන යනකොට අපේ චරිතයේ තියෙන ඇද ගැහිච්ච තැන් අනුව ගෙනාපු උපනිෂේ සම්පත්‍ය වල හැටියට අපේ චරිතය හැදිලා තියෙන හැටියට මේ බාධාව චරිත ලක්ෂණය. නිසා මේ චරිත ලක්ෂණ අහුවෙන්නේ මේ ඒකාකාරී වැඩ පිළිවෙලට හේතුව දාන යනකොට. නමුත් ස්වභාවයෙන් බාධා වලට වෛර කරන එක වැරදි සම්ප්‍රදායයි. වෛර කරනව වෙනුවට මේ බාධා මේකමද කියලා. සද්දමද නැත්තම් සද්ද වේදනා හිතුවේ සමෝසේ එනවද නැත්තම් වේදනාමද කියලා හරියට ඒක දැනගන්න පුළුවන් නම් ඒක නැවත නැවතත් එන්න එනවනේ කොහොමද හරි එනකොට එනකොට අල්ලගන්න එක උඹ වටිනවා මේක ටිකක් අමතර කාරණාවක් නමුත් මෙන්න මේ ටික තමයි මම කැමති මතක් කරන්ඩ පරියන්කේ ඉතින් සාමාන්‍ය පැයක් විතර පුළුවන් නම් වාඩි වෙන්න කියලා කියනවා පරියන් අතරමැදි වේදනා ආවට පස්සේ බේරන්න බැරි නම් සමහර විටක ටිකක් ඉරියව් මාරු කරත් කමක් නැහැ. ඉරියව් මාරු කළා විවේකීව යෝගාවචරයක් විදිහට නැවතිලි කරලා නැසත් ආනාපානට හිත යොදනවා. මෙන්න මේ ටික තමයි පරියංක භාවනාවක් වශයෙන් ආධුනික වශයෙන් මම මතක් කරන්න කැමතියි. මේක හරියට තේරුම් ගත්තා නම් මේට සාපේක්ෂව පරියන් සක්මන භාවනාව විස්තර කරන එක ලේසියි. මෙහෙම ඉන්නකොට අප අපේ කය එහෙමම හිරිවැටෙන ගතිය වලට යනවා. ස්නායු පද්ධතියේ තදවීම වලට එනවා. සුදිර ගමනේ අඩුපාඩුකම් හිටිනවා. එතකොට නැගිටින්නේ හිටිනවා. ඉතින් නැගිටලා ගිහිල්ලා ඉදිනදා වැඩවලට සම්පූර්ණ රැති කරගත්ත එකලස කඩාගෙන යනවා වෙනුවට හුඟාක් වෙලාවට කියන්නේ මේ වගේ දවසම භාවනා කරනකොට මේ පරියන්කෙන් නැගිටලා සක්මනට යන්නේ. පරියන්කෙන් නැගිටින එකත් නැවතිල්ල කරලා සක්මනට යනකම් අපි ඉරියව්ව මාරු කරන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඇවිදින ඉරියව්වට මාරු වෙනවා. සක්ම මලුවක් තියෙනවා නම් ඉතින් ඒක බොහොම ඒ කියන්නේ මේ ලොකු ගෞරවයක් අපි කරන්නේ මේ පරියංක සඳහා භාවනාතල හදාගන්න සක්මන සඳහා සක්මන් වල හදාගත්තාම අපි මේ අප්‍රමාදයට කරන ලොකු ගෞරවයක් ඒ. ඉතින් පරියං ඒ සක්මනට ගිහිල්ලා සක්මනේ හිටගෙන සක්මන දිහාවට හැරිලා හිටගෙන ඉන්න ඉරියවට හිත දාන්නේ. නියම් පොළොවේ කුණ්‍යක් ගැහුවා වගේ, හිටපන්න බක් ගැහුවා වගේ හිටගෙන ඉන්න ඉරියවට හිත දාලා ඒකේ හිත හිත ඒකට හිත ගන්න පුළුවන් නම් හිතවිලි වේදනා සද්ද බාධා නැතුව එතකොටත් වැටෙනවා මම දැන් මෙතන. ඒක ඉස්සල්ලාම පරීක්ෂා කරාට පස්සේ අර තමන් අදිෂ්ඨාන කර සාමාන්‍යයෙන් අඩි පියවර 30ක් 40ක් විතර තිබ්බහම මේ සක්මන හොඳ ප්‍රමාණවත්. ඒ තෙන්ට නිකාන් එහාට මෙහාට ඇවිදින එක තමයි ඊගාවට කරන්න ඕන. කිසිම භාවනාවක් නැතුව සාමාන්‍ය වේගයෙන්. එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා. ආනේම කරගෙන කරගෙන යනකොට තමන්ට තේරෙනවා මේ ගමන නිසා කවුරුත් තමන්ට සැකමූසුව බලන්නෙත් නෑ අනුන් යන පාරකත් නෙවෙයි ඉන්නේ මේ ඉන්නේ යන පාරේ කටුකෝල් සර්පයෝ කූඹි පණුව වගේත් නෑ අන්න ටික පරීක්ෂා කරන්න ඇවිදිනවා වගේ අය එහෙම විනාඩියක් දෙකක් විතර එහාට මෙහාට යනකොට අර ඉඳගෙන ඉන්න ඉරියව්වේ තිබුණ අර මේ හිරිවැටිච්ච ගති ලේ දහරාවේ තියෙන අඩුපාඩුකම් ටිකක් හැදෙනවා ඒ නිසා කිසිසේත්ම වේගය අඩු කරන්න අමතර ප්‍රයත්න කරන්න එපා අත්‍යන්ත බුරු භාවනාවේ සක්මන් කරනවා දැක්කොත් බය හිතේ ඒගොල්ල අනිවාර්යයෙන්ම අතපය විශ් කර කර එහාට මෙහාටයි විනාඩි ගාණක් ඇවිදිනවා. ඒ මොකද අර ශරීරය අර එකතෙන් කරලා තිබුණ එකට සම්බර ව්‍යායාම සඳහා. එහෙම කරන ගමන් හැබැයි පුළුවන් තරම් තමන්ගේ කයට හිත සීමා කරගත්තොත් හොඳයි. නමුත් අර ඇස් අරගෙන යන නිසා යනකොට උලන් වදින නිසා බාහිරේ එළිය සක්මනක් නම් කුරුළු සද්ද ඇහෙන නිසා ඒ ඉඳුරන් ටිකක් මුදා හරින ගතියක් තියෙනවා. කෙසේ නමුත් මේ විනාඩි දෙක තුනක පරීක්ෂාවෙන් පස්සේ ආයෙසරක් අර විදිහට හිටගෙන නැවතත් Tamange කයට හිත යොදලා පරියංග භාවනාදී අපි යටිකය අක්‍රිය කරලා අක්‍රිය தත්ත්වෙදී උඩුකයට හිත යොදනවා වගේ සක්මනේ සම්පූර්ණ අනිත් පැත්ත වෙන්නේ චේතනාපූර්වකව අපි හිත යොදන්නේ යටිකයටයි. ඒ නිසා උඩුකය අමතක කරන්න වෙනවා. ඒ නිසා අත් දෙක එක්ක ඉස්සරහින් පස්සේ බැඳ ගන්නවා නැත්නම් ඒ උඩුකය නිකන් පෙරහැරේ මහ බඹා ගෙනියන්නේ උඩුකය හරි ගැසලා මහ බඹා වගේ උඩුකය යනවා යටිකය තමයි මේ සක්මන් කරන්නේ. නැත්තම් චේතනාපූර්වක යන. එහෙම යටිකයට හිත අරගෙන දකුණු පැත්ත වැඩ කරනවා නම් අපි ඒ වෙලාවේදී දකුණු චේතනාපූර්වක දකුණු පාය වැඩ කරනවා නම් ඒකට හිත යොදලා වම් පාය අමතක කළ මේ දකුණු පාය පැද්දෙන හැටි ඔන්චිලාවක් වගේද දැන් පොළවේ පාය අදිනවද වැටෙන්නේ බරක් ඔසවනවා වගේද ඉබේ කර දෙන්නක් වශයෙන්ද කියලා දකුණු පායට හිත යොදමු. ඊට පස්සේ ඒක තහවුරු වුණාට පස්සේ වම් පාය. එතකොට දකුණු පාය අමතක කරලා වම් පායට වම වශයෙන් මෙනෙහි කරන ගම දකුණු පායට සාපේක්ෂව වම් පායේ මොනවද Tamanට වැටෙන්නේ කියලා අඩු ගානේ එක පියවරකට එක ලකුණක්වත් අඩු ගන්න පොළවේ හැපෙන ගතිය පොළවේ මෙලෙක් ගතිය නැත්නම් පහේ මෙලෙක් ගතිය පොළවේ උණුසුම් ගතිය පහේ සීතල ගතිය ආදි වශයෙන් මොනවා හෝ ලකුණක් ගන්නවනම් අපිට කියන්න පුළුවන් දැන් නම් සතිය පිහිටලයි කියලා. එහෙම සතිය පිටලා නැත්තම් තිබ්බට ඒකේ අත්දැකීම ගැන සපේලා උත්තර දෙන්න බැරි වෙනවා. ඒ වුණත් ප්‍රශ්නයක් නෑ. පුළුවන් තරම් සතිය යනකොට ටික වේලාවක් යනකොට තබන පය අනුව එතන ස්පර්ශය ඉබේ කර දෙන ගතිය බරහැලු ගතිය වශයෙන් වැටෙනවා. අන්න ඒ විදිහට පියවරෙන් පියවර ඇවිදිනකොට පය දිහා බැලීම නොකරන්නේ කියලායි කියන්නේ. ඒ නිසා කෙලින්ම ඉස්සරහ බලන්නත් එපා. අංශක 45කට විතර ඒ කියන්නේ බම්බයක් විතර ඉස්සරහින් බලාගෙන සක්මන් කරනවා. වේගය සාමාන්‍ය වේගය. එහෙම කරගෙන යනකොට පියවරෙන් දෙකෙන් හිත පිට නැත්නම් වේදනාව නිසා සද්ද නිසා දුවනවා. ඒක හරියට මේ යන්තම් ඇවිදින්න හදන පොඩි බබෙක් ඒ දඬු වැටෙන් එහාට ගිහිල්ලා පියවරක් දෙකක් තතන තතන ගිහිල්ලා ආයෙ වැටෙනවා. ආයෙ මොකෙක් හරි එල්ලලා නැගිටිනවා. ආයේ විවර දෙයක් යනවා වගේ අපි මේ සතිය පැත්තෙන් බලනකොට අලුත් ඉපදිච්ච බබෙක් අවිදින්න ඉගෙන ගන්නවා වගේ ඒ වැටුණට ඒ බබාට අවනම්බුවක් නැහැ. එහෙම තමයි යාගේ කොඳුයට වෙලා හරියන්නේ. එහෙම තමයි යා ඉගෙන ගන්න. ආන්නේ වගේ සක්මන් කරනකොට පුළුවන් තරම් බලන්න ඕන පියවර 7යි 7යි කියන වගේ පියවර කීයක් සත්‍යයේ මල් මාලයකට අමුණනවා වගේ අමුණගෙන යන්න පුළුවන්. කොච්චර යනකොට කැඩෙනවද? කොච්චර කඩනවද නැවතත් ආයසරයක් සතිය පිටවන්නේ අනේක තමයි කරන්නේ. ඉතින් මේක යනකොට උංගෝ කිටිවිලි එනවනම් මොනම දෙයක් කරන්න දෙන තේනම් කියන සක්මන මැද නතර වෙලා හිතන බව මෙනෙහි කරන්න. දැන් මොනවා හරි සද්දයක් බාධා වෙනවනම් හිතගෙන ඉන්න එක නතර ඇවිදින්න නතර කරලා එතන හිතගෙන දැන් මං අසන්නෙක් බව අහන බව මෙනෙහි කරන්න කියලා. නතර වුණාට පස්සේ ආයෙ සක්මන් කරන්න. මෙන්න මේ විදිහට එහා පැත්තට මෙහා පැත්තට යන්න උංගාවක් වෙලාට සක්මනේ හැරෙන තැනදී එහා කෙළවරේ මෙහා කෙළවරදී මේ ඇහැ අපේ හිත පැහැර ගන්න. කන අපේ හිත පැහැර ගන්න. ඒ ආධුනිකයක හම් වෙන බාධා. නමුත් ඒකට එච්චර ඉතන රක් කරගන්න එපා. හැරෙන කොටත් වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරන්න. නමුත් මේ අර හමුදාවේ කරන රෙජිමෙන්ටේෂන් එකක් නෙවෙයි. එනිසා සක්මන් කරනකොට එහෙම කලින් අන කෙනෙක් විධාන කරනවා යනු යන ගමනක් නෙවෙයි. ස්වභාවයෙන් යන ගමන් ඒක සතියට ලක් කිරීමයි කරන්නේ. මේ සක්මන හුඟක් අඩුයි හුඟක් භාවනා මධ්‍යස්ථාන සහ හුඟක් ගුරුවරු කියලා දෙනවා ඒ සමහර විරුද්ධවත් කතා කරනවා කොහොම නමුත් මට නම් පේන තියෙන එක සම්පූර්ණ පරියංගටත් වැඩිය ආනිසංසජනක කතියක් ඒ වගේම ආධුනිකයෙකුට හරිම ලේසි කරගන්න ඒ වගේම කලින් මම පරියංග ගැන විස්තර කියලා සක්ම ගැන කිව්වත් ඊ타ත්ම කරුණාවෙන් මතක් කරනවා හැම පරියංගයකටම කලින් සක්මන් කරන්න විශේෂයෙන්ම උදේ පාන්දර නැගිටතර පස්සේ පරියන්කට යනවට වැඩිය සක්මණෙන් පස්සේ අනේක හොඳයි. දානෙන් පස්සේ පරියන්කකට පස්සේ යනවට වැඩිය සක්මණට පස්සේ අනේක හොඳයි. පරියන්කක ඉඳලා ආය පරියන්කයට යනසලා සක්මන් කරන්නේ කොහොඳයි. ඉතින් මේ විදිහට සක්මනේදී සාමාන්‍ය ඇස් අරගෙන කරද්ද හේදී ඇඟට උලන් වදිද්දී මේ සතිය පවත්වන එක තමයි ඉදින්දා වැඩවලත්. අර වගේ පයේ විතරක් නෙවෙයි දොරක් අරිනකොට ඒ දොර අවධානයට තමන් ගත්ත යොදන හැටි කරකෝණ හැටි අරින හැටි දොර නැවත වහන හැටි එතනින් ගියාම තමන් ඇඳුම් අඳිනකොට ඇඳුම් හදා හරිනකොට ඒ කටයුතු වෙන හැටි වැසිකිලි කැසිකිලි කරන හැටි දාහන ගන්න හැටි නාන හැටි ආදි වශයෙන් ඒ ඒ වෙලාවේදී යම් තැනක මම දැන් මෙතන කියන සංකල්පෙට එන්න වුණා නම් පුළුවන් නම් එතකොට අන්න සතියට දොර ඇරුණා කියලා හිතා ගන්න. ඉතින් මේක සඳහා උපදේශයක් වශයෙන් දෙන්නේ එදිනදා වැඩ කරනකොටත් සක්මනේදිත් පරියන්කේදිත් යමක් කරන්න වෙනවා නම් කායිකව හෝ වාචසිකව ඒක නැවතිල්ලේ කරන්න කියලා. එතකොට යෝගාවචරයක් බව මතක් කරගන්න. ඒකට slowly. ඊගාවට ඒක සතිය යොදලා කරන්නයි කියලා. mindfully. ඒකෙන් පුළුවන් තරම් Tamange සද්ද පිට නොවන තාලෙට වැඩ කරන්න කියන එක. silently. slowly mindfully silently. ඉතින් මෙහෙම කරනකොට උපදේශයක් වශයෙන් මතක් කරන්නේ යෝගාවචරයේ කියන ප්‍රතිඥාව දුන්නාට පස්සේ උදේ නැගිටපු වෙලාව ඉඳලා හැන්ද නිදාට යනකම් තමන්ගෙන් පරිසරයට එකතු වෙන ශබ්ද සියල්ලටම අහුම්කම් දෙන්න කියන. එතකොට තේරෙයි අපි කොච්චරනම් අනවශ්‍ය ශබ්ද කරනවද කියලා. පොළවේ ඇවිදිනකොට පොළොව මහී කාන්තාව හෙල්ලෙන්න ඇවිදින. දොරක් වහනකොට ගේ බබරන්න දෙදරන්න දොර වහනවා. කතා කරන්න ගියාම කේතු වචනෙට හතරක් පහක් ඉස්සරහින් පස්සෙන් කෑලි දැම්මට පස්සේ කේතු වචනේ අහක යනවා. නානා ප්‍රවිදේ ශබ්ද ඇති කරනවා. ඒ ශබ්ද ඇති කළොත් එවැනි කෙනෙකුට නිස්සද්ද පරිසරයක් ඉල්ලීමේ වාසනාව නැති වෙනවා. අයිතිවාසිකම නැති වෙනවා. ශබ්ද පිළිබඳ අහන්න පටන් ගත්තොත් කවුරු ශබ්ද කළත් අපිට අනුකම්පා කරන්න පුළුවන් අනේ මන් දන්නේ නැතුව සංසාරේ කොච්චර අනවශ්‍ය ශබ්ද කරන්නත් ඒකයි මම මේ නිසද්ද වෙන්න හැදුවත් ලෝකයා ශබ්ද කරන්නේ අනේ මෙහෙම කරනකොට අලුතෙන් මම චේතනා පහල කරන්න හදන ඔය වෙච්ච තඬුවමට ගියාවයි මේක ගැන මොනවත් අලුතෙන් කර්ම රැස් කරගන්න ඕනේ නැහැ කියලා අනුකම්පා කරන්නත් පුළුවන් මත්තේ තවත් ප්‍රතිතද කරගන්නත් පුළුවන් ඒ නිසා ඇත්තටම තනි උපමානයක් විදිහට දෙනවා යෝගාවචරකම එයාගේ නැමැතිල්ලේ වැඩ කරන ගතිය බොහෝම වටින ගුණයක් වෙනවා හැබැයි මේක අමාරුම ගුණයක් එimhe නැවතිල්ලේ වැඩ කරන එකනා ඉන්න පරිසරයේ පවා ඇති ශබ්ද උකහා ගන්න ගතියක් තියෙනවා. එහෙම කෙනෙක් දිහා බලහිනකොට අනේගොල්ල ඉබේම කීකරු වෙනවා. ඔය අලියෝ රෑන කැලේ කකා යනකොට මොනම විදියකින් හරි අනතුරක් වුණොත් උන්ගේ එකම ගතියලු සම්පූර්ණ ශබ්ද කිරීම නතර කරලා එහෙම ගල් ගහනවා වගේ නතර වෙනවා. එතකොට මේ මහා ඇතා මොඩේ ඔළුවට උස්සලා එයා හොල්ලලා බලලා චෙක් කරලා බලලා ඒ ඇත්පා රැළට පන්තියට පණිවිඩය දෙනකො ගහමු නැත්තම් දුවමු කියලා. අන්නේ පණිවිඩය දෙනකන් කවුරු හරි දැඟලුවොත් මේ පොඩි පැටව දඟලනවලු අර කැමරේ. ඌට ගහනවා ඉවරලා මැදට ගන්නවා. ඊට පස්සේ විධානයට වැඩ කරනවා. ඉතින් මොකද ඇතාට වමට සිග්නල් දාලා දකුණට කපන්න බෑ. හරි අමාරුයි කන්ට්‍රෝලින් සිස්ටම් එක. ගත්ත තීන්දුව ගත්තට පස්සේ යන්න පුළුවන්. ඒක නිසා යෝගාවචරයක් දැනගන්න ඕනේ වැරදි තීන්දුව අරගත්තොත් එහෙම යෝගාවචරකමට ගැලපෙන්නේ තීන්දුව ගන්න ඉස්සලා මේ වෙන්නේ මොකද්ද කියලා බලගන්න ඉස්සලාම tempත් වෙන්න. tempත් වුණාට පස්සේ හොඳ තීන්දුවක් ගන්න වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒක මේ අලියොත් එහෙම කරනවා නම් අපි එකෙන් ආදර්ශයක් ගන්න එකයි තියෙන්නේ. ඉතින් මම ඇත්තටම විනාඩි 5ක් විතර වැඩි පුරක් කාලය අරන් තිනවා. නමුත් මම හිතන්නේ මේක නාස්ති වෙයි කියලා අවශ්‍ය තොරතුරු ලැබුණේ. අපි මෙතන ඉඳලා 10 මාර වෙනකන් සුළු බ්‍රේක් එකක් ගන්නවා. එහෙම නැත්නම් අපි සක්මන් භාවනායේදී පානේ සඳහා අර ගන්නවා. 10 මාරට අපි නැවත එකතු වෙමු මෙතෙන්ද. එකතු වෙලා අපි 10 මාන්දලා 11 මාරණකම් පරියන්කයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ කෙසේ නමුත් මම වචනයක් අහන්න කැමති මේ කියපු ටික ඇහුණද? එමගේම ඒක පිළිබඳව කිව යුතු කළ යුතු යමක් තියනවාද? තමන්ට ඇවිල්ලා භාවනා පරියන්කට යන්න ඉස්සලා අපි එහෙම තියෙනවා නම් පිරිස වෙනුවෙන් විනාඩියක් දෙකක් අතර කමන්නේ කාට හරි මේ කියපු කාරණා මතින් ප්‍රශ්න මොනවාද තියෙනවා නම් කරුණාකරලා මතක් කරන්නයි කියලා මම ඉල්ලයි. හොඳයි. එහෙම නැත්නම් අපි මෙතනින් අපි නැගිටලා නැවත 10 මාට එකතු වෙනවා කියන අදහසින් යනවා සියලු දෙනාම නැවතිල්ල ගිහිල්ලා කටයුතු කරගෙන සක්මන් කරලා 10 මාට මෙතට පැමිණෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.